ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපි තාමත්ම ගෞරවයෙන් নমස්කාර ආරාධනා කර සිටනවා පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්ම ගවේෂී ස්වාමින්ද්‍රයන් වහන්සේට අප හැම කෙරෙහි අනුකම්පාවෙන්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 කළේ අකුසල සංග්‍රහය යටතේ සඳහන් ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව. ඉන් අනුතුරුව මිශ්‍රක සංග්‍රහය යටතේ තථාගතයන් වහන්සේගේ ධර්මය තුල මේ සාකච්ඡාවට බඳුන් කරන ධර්මතාවයන් අතරින් මේ තුල කාරණා ධර්මතා වශයෙන් හතක් විග්‍රහයට ලක් වෙනවා. එතෙනින් ඒ ලක් දක්වන හැම ධර්මතාවයක්ම අපි මීට పూర్වයෙන් නොඑක් ස්ථානයන්හි සාකච්ඡා කළ ධර්මතා කොටසක්මයි මේ යටතේදීත් සාකච්ඡා කරන්නේ. ඒතර මෙහිදී ඉදිරිපත් කරන්නේ මූලික වශයෙන්ම හේතු ධ්‍යාන මාර්ගාංග ඉන්ද්‍රිය අධිපති බල ආහාර කියන මේ ආකාර යටතේ මේ ධර්මතාවයේ විග්‍රහයට ලක් කරනවා. ත්‍රිමූලික වශයෙන්ම මෙතන ධර්මතාවයක් වශයෙන් පෙන්වා දෙනවා හේතු වශයෙන්. ඒතර හේතු කියන දේ කුමක්ද කියන එක අපේ මීට పూర్වේනොත් සාකච්ඡා කොට තිබෙනවා. ඒ කියන්නේ දැන් මුළු සමස්ත දර්ශනය තුලම හේතු කියන නාමය එක් ආකාරයකින් යෙදෙනවා. අභිධර්ම දේශනාව තුල හේතු කියන නාමය දෙන්නේ ඊට වඩා වෙනස් ධර්මතාවයකට කියලා. එතකොට දැන් දර්ශනය තුල උගන්වනකොට එතනදී හේතු කියන නාමය අර ඒ ධම්මා හේතු පබවා කියන තැන්වලදී ඒ වගේම හේතුන් පටිච්ච සම්භූතං කියලා ඒ ස්ථානයන් තුල හේතු කියන නාමය යෙදෙන්නේ වෙනත් ආකාරයකින්. ඒ කියන්නේ මෙතන පටිච්ච සමුප්පාදය නැත්නම් හේතුප්‍රත්‍ය ධර්මතාවය පිළිබඳව තමයි ඒ හේතු කියන නාමය යෙදෙන්නේ. හැබැයි මෙතන මේ අපි ඉගෙන ගන්න හේතු කියන එක අභිධර්මයේ තුල සාකච්ඡා වෙන්නේ කුසල මූල සහ අකුසල මූල කියන මේ හය ඔස්සේ. එතකොට ඒ නිසා ඒක එතෙන් ගැඹුරින් සාකච්ඡා කිරීමට අවශ්‍ය නැති කාරණාවක් හැටියට පෙන්වුවේ මෙතන හේතු වශයෙන් පෙන්වන්නේ කුසල මූල තුන සහ අකුසල මූල තුන කියන මේ හේතු ධර්ම 6 තමයි හේතු වශයෙන් සඳහන් කරන්නේ. ඒතර අපි ලෝභය ගැන, ද්වේෂය, මෝහය අලෝභය, අද්වේෂය, අමෝහය පිළිබඳව සාකච්ඡා කොට තියෙනවා. එනිසේ ඥානය Tamanට පවතිනවා. ඉතින් මේ හේතු කින නාමය යටතේ ඒ කොටස තමයි උගන්වන්නේ. ඊට පස්සේ උගන්වනවා ධානාංග වශයෙන් කාරණා ස්වල්පයක්. එතන ධානාංග වශයෙන් උගන්වන ධර්මතා ටිකත් අපි මේට పూర్වයෙන් ධාන පිළිබඳව ඉගෙන ගන්නකොට ඉගෙනගෙන තියෙනවා. ඉතින් මෙතන ධානාංග හැටියට දේශනා කරන්නේ විතක්ක, ਵਿਚාර, ඒකාග්‍රතා, ඊට පීති, ඊට පස්සේ සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා කියන මේ ටික තමයි ධානාංග හැටියට උගන්වන්නේ. එතකොට ධානාංගයන්ගේ කෘත්‍ය බවටපත් වෙන්නේ ආරම්මණයන් කරා ඒ සිත් පරපුර යොමු කරන එක. ඒතර ධානාංග වලින් සිදු කරන්නේ ආරම්මණයට සිත් පරපුර යොමු කිරීම. අරමුණු තුල සිත පිහිටුවීම. එතකොට ඒ නිසා තමයි ධානාංගයන්ගෙන් තොරව සිත්වල පහළවීමක් නැහැ කියලා කිව්වේ. එතකොට ධානාංගයන්ගෙන් තොරව සිත් පරපුර ගමන් කරනවා නම් එතන ඒ පහළ වෙන්නේ පංච වශයෙන් අපි දැන් පංචද්වාරික වශයෙන් පහළවන සිත් කොටසක් ඉගෙන ගත්තා දිපංච විඥාන සිත් කියලා. ඒ කියන්නේ අහේතුක සිත් යටතේ දිපංච විඥාන සිත් 10ක් ඉගෙනගෙන තියෙනවා. ඒතර මේ දිපංච විඥාන සිත් පමණයි ධානාංගයන්ගෙන් තොරව පහළ වෙන්නේ. මොකද අපි ඉගෙන ගත්තා ඒ පංච විඥාන සිත්වල පහළ වෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම පමණක් කියලා. එතකොට ඒ වාට ධානාංගයන්ගෙන් තොරව පහළ වීමේ හැකියාවක් පවතින්නේ ඒවා ඉන්ද්‍රිය ආරම්මන ගැටීම තුල ස්වභාවයෙන්ම පහළ වෙනවා. කියන්නේ දැන් චක්කු ප්‍රසාදය තුල රූපයක් ගැටුණු විගසින්ම චක්කු විඥානය පහළ වෙනවා. ඒකට අමුතුවෙන් කෙනෙකුගේ උපකාරයක් උත්සාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ හැරුණකොට අනිකුත් පහළවන හැම සිතකම මේ ධානාංගයන්ගේ උපකාරයක් ලැබ තමයි මේ සිත් පරපුර පවතින්නේ ගමන් කරන්නේ කියන එක පෙන්වා දෙනවා. ඒතර ධානාංග පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ද විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, ඒකග්ගතා ඊට පස්සේ සෝම මේ ප්‍රීතිය හැටියට ඒත් සෝමනස්සයමයි කියන්නේ. ඊට පස්සේ මේ උපේක්ඛාව මේ හැම එකක්ම සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට ඒක තමයි මේ ධානාංග වශයෙන් උගන්වන්නේ. ඊට පස්සේ කියනවා ඊළඟට උගන්වන මාර්ගාංග වශයෙන් කරුණු ටිකක්. ඒතර මාර්ගාංග හැටියටත් අපි මේට పూర్වයෙන් කරුණු සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි මාර්ගාංග කියලා ඉගෙන ගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මෙතන මාර්ගාංග යටතේ ඒ යටත් උගන්වනවා. ඒත් එක්කම දැන් සම්මා දිට්ඨි වශයෙන් පටන්ගෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා ඉගෙන ගත්තා ඊට පස්සේ තවත් මේකට කරුණු ටික එකතු වෙනවා දැන් මිච්ඡා දිට්ඨි ඊට පස්සේ මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම, මිච්ඡා සමාධි කියලා කරුණු හතරක් එකතු වෙනවා. ඒතර මේ මාර්ගාංග 8යි අනිත්කුත් එකතු වෙන කරුණු හතරයි එකතු වුනහම මේ කරුණු 12 තමයි මාර්ගාංග වශයෙන් උගන්වන්නේ. ඒතර සම්මාදිට්ඨි අවස්ථාවේ පටන් සම්මා සමාධිය දක්වාම තියෙන්නේ චෛසික ධර්ම ටිකක් කියන එක පැහැදිලි. ඒතර සම්මා දිට්ඨිය වශයෙන් අපි ඉගෙන ගත්තේ ප්‍රඥා චෛතසිකය. ඒතර සම්මා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා ඉගෙන ගත්තේ විතක්ක චෛසිකය. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා ඉගෙන ගත්තේ විරති චෛසික ධර්ම තුනක්. සම්මා වායාම කියලා ඉගෙන ගත්තේ වීරි චෛසිකය. සම්මා සති කියලා ඉගෙන ගත්තේ සති චෛසිකය. සම්මා සමාධි කියලා ඉගෙන ගත්තේ ඒකග්ගතා චෛසිකය. ඊට පස්සේ දැන් මෙතන උගන්වනවා තවත් මාර්ගාංගයක් හැටියට මිච්ඡා දිට්ඨි මිච්ඡාදිට්ඨිය කියලා උගන්වන්නේ අකුසල් සිත්වල යෙදෙන දිට්ටි චෛසිකය. ඒතර මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ දිට්ටි චෛසික ධර්මයට. ඒතර අපි දිට්ඨිය පිළිබඳවත් මීට పూర్වයෙන් ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ උගන්වනවා දැන් සංකප්පයට. මිච්ඡා සංකප්ප. දැන් මිච්ඡා සංකප්ප හැටියට උගන්වන දේ තුර දැන් අපි සම්මා සංකප්ප හැටියට ඉගෙන ගන්නේ අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප කියන දේවල්. ඒතර ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් පැනනගින දේවල් තමයි මෙතන මිච්ඡා සංකප්ප හැටියට උගන්වන්නේ. ඉන් අනතුරුව දැන් ඊට පස්සේ උගන්වනවා මේ සමාධිය. දැන් මිච්ඡා සමාධිය කියලා එකක් තියෙනවා. ඒතර අපි සමාධිය කියලා ඉගෙන ගන්න ඒකග්ගතා චෛසිකේ. ඒතර දැන් අකුසල් සිත්වලත් ඒකග්ගතා චෛසික ධර්මයක් තියෙනවා. දැන් ඒ නිසා තමයි දැන් හොරකමක් කරන කෙනෙක්ට වුණත් ඊට පස්සේ සතෙක් මරන්නට යන කෙනෙක්ට වුණත් එයාට ඒ තමන් කරන්නට ඉදිරිපත් වන කරුණු පිළිබඳව මනා එකඟතාවයක් තිබුණ නැති වුණොත් ඒක කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ යම්කිසි වෙඩික්කාරයෙක් සතෙකුට වෙඩි තියන්න ඉලක්ක කරනකොට එයාගේ හිත එක්තැනක තිබුණ නැත්නම් ඒ අරමුණ කෙරෙහි එයාට ඉලක්කය ගන්න බැරි වෙනවා. එතකොට නමුත් ඒ සත්‍යෙක් මරන්න පහළවන සිත කියන එක අකුසල් සිතක්. ඒතර අකුසල් සිත් තුළ යෙදෙන්නේ මේ ඒකග්ගතා චෛස් එකේ. අන්න ඒකට තමයි කියන්නේ මිච්ඡා සමාධි කියලා කියන්නේ ඒකට. ඒතර ඒ අනුසාරයෙන් තමයි මෙතන මාර්ගාංග හැටියට දක්වලා තියෙන්නේ. ඊට පස්සේ උගන්වනවා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය දෙවිස්සක් උගන්වනවා. කියන්නේ ඉන්ද්‍රිය ධර්ම 22ක් උගන්වනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපතිකම් දරන නැත්තම් තමන් හැසිරෙන සීමාව තුළ බල පවත්වන අධිපතිකම දරන ස්වභාවය තමයි ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ. එතකොට එතන ඉන්ද්‍රිය ධර්ම 22ක් උගන්වනකොට දැන් මූලික වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා දැන් චක්කු ඉන්ද්‍රිය වශයෙන්. ඒ වගේ චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. එතන හයක් තියෙනවා. ඊට පස්සේ ඉත්‍ත්‍රින්ද්‍රිය, පුරුසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය. ඊට පස්සේ සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. ඊට පස්සේ ඒකම ආයෙත් බෙදනවා දුක්ඛින්ද්‍රිය සහ සුඛින්ද්‍රිය කියලා. ඊට පස්සේ උගන්වනවා අඤ්ඤතා ඉන්ද්‍රිය, අඤ්ඤතා වින්ද්‍රිය, අනඤ්ඤා තස්සාමිත ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්ම තුනක් උගන්වනවා. ඒතර මේ 22 තමයි ඉන්ද්‍රිය යටතේ ගැනෙන්නේ. එතකොට දැන් චක්කු ඉන්ද්‍රිය කියන එක සිත් 15 වීම විශේෂෙහි අධිපතකමක් ධර්මවා. කියන දැන් චක්කු විඥාණය පහළ වෙන්නට උපනිශ්‍රේ වෙන්නේ චක්කු ප්‍රසාදය. ඒතර චක්කු විඥාණයට අධිපතිකම් දරන්නේ චක්කු ප්‍රසාදය. අන්න ඒක තමයි චක්කු ප්‍රසාදය තමයි මෙතන චක්කු ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ. සෝත විඥාණය පහළ වෙන්න අධිපතිකම් දරන්නේ සෝත ප්‍රසාදය. ඒක තමයි සෝතින්ද්‍රිය කියලා හඳුන්වන්නේ. ඒක පැහැදිලි දැන් යම් කිසි කෙනෙක්ගේ චක්කු ප්‍රසාදය කියන එක දුර්වලයි නම් ඒ කියන්නේ එයාගේ චක්කු ප්‍රසාදයේ දුර්වලයි නම් එයාට හරියට ආරම්මණය ගැටෙන්නේ ඒ නිසා තමයි එයාට හරියට පේන්නේ නැත්තේ. දැන් අපි පේනවා කියලා හඳුන්වන්නේ චක්කු විඥානය පහළ වෙන එකනේ. එතකොට චක්කු ප්‍රසාදයේ තියෙන දුබලතාවය හේතු කොටගෙන චක්කු විඥානය මේ දුබල වෙනවා, දුර්වල වෙනවා. එතකොට ආරම්මණය හරියාකාරයෙන් ග්‍රහණය කරන්න බැරි වෙනවා. අනේ ඒ නිසා තමයි මේවට ඉන්ද්‍රිය කියන නාමය භාවිත කරලා තියෙන්නේ. ඒතර චක්කු විඥාණයට මේ අධිපතිකම් දරන්නේ ඒ විශේෂ බලපවත්වන්නේ චක්කු ප්‍රසාදය. ඒ අනුසාරයෙන්ම තේරුම් ගන්න ඕන මේ සෝතින්ද්‍රිය, ගාහනින්ද්‍රිය, ජීවහීන්ද්‍රිය, කායින්ද්‍රිය කියන එකත්. ඊට පස්සේ ඉත්ත්‍ින්ද්‍රිය සහ පුරුසින්ද්‍රිය කියන එක. ඒතර ඒවා අපි ඉත්ත්‍ින්ද්‍රිය, පුරුසින්ද්‍රිය පිළිබඳව ඉගෙන ගන්නකොට අපිට මතක් වෙන්නේ රූප පිළිබඳව. දැන් රූප ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තා භාව රූප කියලා කොටස් දෙකක්. ඉත්ති භාව රූප සහ පුරිස භාව රූපේ කියලා. එතකොට යම් කිසි කෙනෙකුගේ ශරීරයක් වර්ධනය වෙනකොට දැන් ස්ත්‍රියක් නම් ස්ත්‍රී ස්වරූපයෙන් පුරුෂයෙක් නම් පුරුෂ ස්වරූපයෙන් වර්ධනය වෙන්නේ මේ භාව රූපයන්ගේ අධිපතිකමක් හේතු කොටගෙන. එතකොට අන්න ඒ අනුසාරයෙන් තමයි මේවාට ඉත්ත්‍ින්ද්‍රිය සහ පුරුසින්ද්‍රිය කියලා හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ ජීවිතින්ද්‍රිය. දැන් ජීවිතින්ද්‍රිය කොටස් දෙකකට බෙදෙනවා. නාම ජීවිතින්ද්‍රිය සහ රූප ජීවිතින්ද්‍රිය කියලා. අපි රූප ඉගෙන ගන්නකොටත් ඉගෙන ගත්තා ජීවිතින්ද්‍රිය කියලා රූපයක්. ඊට පස්සේ චෛසික ධර්ම ඉගෙන ගන්නකොටත් ඉගෙන ගත්තා මේ ඒ වගේම එකක් සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම ඔස්සේ. නේ. ඒ කියන්නේ පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය කියලා අපිට සම්මුඛ වුණා. ඒතර එතන උගන්වන්නේ නාම ජීවිතින්ද්‍රිය වශයෙන්. ඒතර ජීවිතේන්ද්‍රිය කියන එක විග්‍රහයට ලක් කරන්නේ යා තේසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා ජීවිතං ජීවිතින්ද්‍රියං කියලා. ඒතර ඒක උගන්වන්නේ නාම ජීවිතින්ද්‍රිය පිළිබඳව. ඒතර එතන නාම ජීවිතින්ද්‍රිය හැටියට උගන්වන්නේ යා තේසං අරූපීනං ධම්මානං. ඒක අරූපී ධර්මයක්. රූපී ධර්මයක් නෙවෙයි. අරූපීනං ධම්මානං ආයු පිති යපනා යාපනා ඉරියනා වත්තනා ජීවිතං ජීවිතින්ද්‍රියං ඒ හැම එකකින්ම පෙන්වා දුන්නේ ආයු සන්තතිය පාලනය කරනවා කියන අර්ථයෙන්. උතර අපගේ සිත් පරපුර මේ එක සිතක් පහළ වෙලා අනිත් සිත පහළ වෙන්නට పూర్වෙන් ඒ සිත නිරුද්ධ වෙනවා. එතකොට ඒ සිත එක එල්ලේම නිරුද්ධ වෙලා එතනින්ම අවසන් වෙන්නේ නැතිව කවරක් නිසාද තවත් සිතක් පහළ වෙන්නේ. අන්න තවත් සිතක් පහළ වෙන්නේ මේ ආයු සන්තතිය පාලනය කරන ජීවිතේන්ද්‍රියේ උපනිශ්‍රයක් ලැබීම හේතු කොටගෙන. ඒතර ඒ නිසා තමයි මේක ආයු සන්තතිය පාලනය කරනවා කියන අර්ථයෙන් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දේශනා කරලා තියෙන්නේ. ඒතර ඒක නාම ධර්ම නැත්තම් සිත් පරපුර බිඳිලා මෙතනින්ම අවසන් වෙන්නේ දෙන්නේ නැතිව එකින් එකට එකින් එකට මේක එකිනෙකට ගැට ගහලා අල්ලාගෙන පවත්වන්නේ මේ ජීවිතේන්ද්‍රිය උපනිශ්‍රයක් ලැබ. ඒතර ජීවිතේන්ද්‍රිය තමයි අනිකුත් චෛසික ධර්මයන් ඇතුළු ඒ දේවල් වලට එතනින් අවසන් වෙන්නට නොදී තව දුරටත් මේ සිත් පරපුර පවත්වා ගන්නට උපනිශ්‍රයක් ලැබෙන්නේ. ඒ නිසාත් ඒක ඉන්ද්‍රිය ධර්මයක් හැටියට පෙන්වා දෙනවා. රූප પરම්පරාව තුලත් රූප ජීවිත ඉන්ද්‍රිය කියලා අපි එකක් ඉගෙන ගත්තා. එතකොට ඒකෙන් කෙරෙන්නේ දැන් අපි අභිධර්මයේ ඉගෙන ගන්න කාලයන් තුල ඉගෙනගෙන තියෙනවා මේ රූප ධර්මත් හට ගන්නවා හටගෙන චිත්තක්ෂණ 17ක් ගෙවි යෑමෙන් අනතුරු නිරුද්ධ වෙනවා කියලා. එතකොට ඒ නිරුද්ධ වෙන තුරාවටම මේ රූප ධර්මයන් පවත්වන්නට උපනිශ්‍රේ වෙන්නේ මේ රූප ජීවිතින්ද්‍රිය කියන එක. කියන්නේ දැන් අපේ මේ රූප කලාප ටික දැන් මෙතන අපි ඉඳන් ඉන්න විනාඩියක් තුල චිත්තක්ෂණ 17 ගන්න කොච්චරක් ඉක්මලා යනවද? ඒ කියන්නේ මේ පහළ වෙලා තියෙන රූප කලාප නිරුද්ධ වෙනවා. නමුත් අපිට ඒක එල්ලෙම් වෙනසක් පේනවද මේ කාගේවත් මූණ වෙනස් වෙලා හරි අත්පා වෙනස් වෙලා එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක හා සමාන රූප කලාප දිගින් දිගට පහළ වෙනවා. ඒතකොට ඒ විදිහට අර ඒක එතනෙම අවසන් වෙන්නේ නැතිව පවත්වන්නට උපනිශ්‍රේ වෙන්නේ මේ රූප ජීවිතින්ද්‍රිය කියන ධර්මතාවය. ඒක අධිපතිකමක් දරනවා ඒ පහළ වෙන අනිකුත් ධර්මයන් විශේෂයි. ඒ නිසා තමයි ඉන්ද්‍රිය කියලා නාමය දීලා තියෙන්නේ. ඊට පස්සේ සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය කියලා එතන තව ඉන්ද්‍රිය පහක් කියලා දෙනවා. ඒතර මෙතන ඉන්ද්‍රිය ධර්ම හැටියට කරුණු පහක් දැක්කුවාට එකම චෛසික ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ තමයි වේදනා චෛසිකය. අපි සුඛය කියන්නේත්, දුක්ඛය කියන්නේත්, උපේක්ෂාව කියන්නේත් වේදනාවක්නේ. එතකොට එතන අර ආරම්මන රසය ගැනීම වශයෙන් තමයි බෙහෙදයක් වශයෙන් පවතින්නේ. කියන්නේ දැන් අපි ගන්න ආරම්මණය සෝදායක එකක් නම් එතන පහළ වෙනවා එක්ක සෝමනස්ස නැත්තම් සුඛේන්ද්‍රිය වශයෙන් පහළ වෙනවා. අපි ගන්න ආරම්මනේ අනිෂ්ඨ ආරම්මණයක් නම් එතන පහළ වෙනවා දෝමනස්සේන්ද්‍රිය හා දුක්ඛේන්ද්‍රිය වශයෙන් පහළ වෙනවා. ඊට අපේ එල්බෙන ආරම්මණය මධ්‍යස්ථ ආරම්මණයක් නම් එතන පහළ වෙන්නේ උපේක්ඛේන්ද්‍රිය. ඒතර එකම වේදනා චෛසිකය තමයි ආරම්මණයන්ගේ නානත්වය අනුව මේ ආකාර පහකින් බෙහෙදයක් වශයෙන් පැමිණිලා තියෙන්නේ. ඒකත් පැහැදිලි හොඳට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ උගන්වනවා අනඤ්ඤා තඤ්ඤස්සාමිතින්ද්‍රිය ඊට පස්සේ අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤතා වින්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්ම තුනක්. ඒතර මේ තුන අලුත්. දැන් අනිත් ඒවා මීට කලින් අහලා තියෙනවා ඉගෙනගෙන තියෙන මේ තුන අලුත්. ඒතර මෙතන අනඤ්ඤා තඤ්ඤස්සාමිතින්ද්‍රිය කියලා කියන්නේ සෝවාන් මාර්ගසිතෙහි යෙදෙන ප්‍රඥාවට තමයි අනඤ්ඤා තඤ්ඤස්සාමිතින්ද්‍රිය කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ තේරුම තමයි මීට කලින් නොදන්නා දෙයක් දැනගත්තා නැත්නම් දැනගන්නට අවශ්‍යයි කියන හැඟීමෙන් යුක්තව පහළවන ස්වභාවය තමයි අනඤ්ඤා තඤ්ඤස්සා මිතින්ද්‍රිය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මුලින්ම සෝවාන් මාර්ගයට පැමිණෙන කෙනා සෝවාන් මාර්ගයට පැමිණෙන්නේ චතුරාර්ය සත්‍ය දැකලා. නේ සෝවාන් ඵලයට පැමිණෙන්නේ චතුරාර්ය සත්‍ය දැකලා. එතකොට චතුරාර්ය සත්‍ය දැකීම වශයෙන් එයාට పూర్වයෙන් අදහසක් තියෙනවා මට මේක දකින්න ඕන කියලා. ඒතරන්නේ මීට පෙර කවදාකවත් දැකලා නැති දෙයක් දැනීම වශයෙන් පහළවන ඉන්ද්‍රිය ධර්මය තමයි මෙතන අනඤ්ඤා තඤ්ඤස්සා මිතින්ද්‍රිය කියලා හඳුන්වන්නේ. කියන්නේ සෝවාන් මාර්ගසිතෙහි යෙදෙන ප්‍රඥාව. මොකද සෝවාන් කෙනා චතුරාර්ය සත්‍ය දැකීම වශයෙන් තමයි මේ මාර්ගයට පැමිණෙන්නේ. කියන්නේ යාට ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒතරේ සෝවාන් මාර්ගසිතෙහි යෙදෙන ප්‍රඥාව හඳුන්වන නාමය තමයි ඒට අධිපතිකම් කරන ස්වභාවය තමයි මෙතන අනඤ්ඤා තඤ්ඤස්සාමිතින්ද්‍රිය කියලා හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ අඤ්ඤේන්ද්‍රිය කියලා. ඊට පස්සේ අඤ්ඤේන්ද්‍රිය කියලා කියන්නේ සෝවාන් ඵලසිතේ පටන් අරහත් මාර්ගසිත දක්වා යෙදෙන ප්‍රඥාව. ඒක තමයි අඤ්ඤතා අනඤ්ඤා තඤ්ඤස්සා මිත්‍ත්‍ේන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ දැන් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා එතන ඉඳලා අරහත් මාර්ගයට එළඹෙන තුරාවටම ඒ කෙනා දකින්නේ චතුරාරි සත්‍යමයි. කියන්නේ සෝවාන් මග නුවණින්, සකදාගාමි මග නුවණින්, අනාගාමි මග නුවණින්, අරහත් මග නුවණින් දකින්නේ චතුරාරි සත්‍යයයි. ඒ කියන්නේ අර මුලින් පහළ වුණේ නොදන්නා දෙයක් දැනගැනීමට අවශ්‍යයි කියලා අදහසින්. ඊට පස්සේ නොදන්නා දේ දැනගන්නවා කියන අර්ථයෙන් තමයි පහළ වෙන්නේ මේ අඤ්ඤේන්ද්‍රිය කියන එක. ඊට පස්සේ පහළ වෙනවා අඤ්ඤතාවින්ද්‍රිය. අඤ්ඤතාවින්ද්‍රිය කියලා හඳුන්වන්නේ අරහත් ඵලසිතට. ඒ කියන්නේ දත යුතු දේ නැත්නම් දැන ගැනීමට අවශ්‍ය සියලු දේ දැනගෙන අවසానයි. දැනගත්තා කියන අර්ථයෙන් තමයි අඤ්ඤතාවින්ද්‍රිය කියලා හඳුන්වන්නේ. ඒක අරහත් ඵලසිතේ යෙදෙන ප්‍රඥාවට තමයි අඤ්ඤතා වින්ද්‍රිය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ සියලු කල යුතු කිස අවසන් කළා කියලා හැඟෙන ඥානය. එතනත් ප්‍රඥාව තමයි දෙන්නේ. අන්න ඒ ආකාරයෙන් තමයි මේ ඉන්ද්‍රිය 22ක් හැටියට දක්වලා තියෙන්නේ. එතන ඉන්ද්‍රිය ධර්ම. ඊට පස්සේ උගන්වනවා බල ධර්ම. දැන් බල ධර්ම හැටියට උගන්වන්නේ සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන කාරණා පහ. බල ධර්ම පහක් හැටියට උගන්වනවා. ඊට පස්සේ තවත් ඒකට එකතු වෙනවා අහිරික බල අනොත්ප්ප බල කියලා උගන්වනවා. ඊට පස්සේ හිරි බල ඔත්ප්ප බල. ඔන්න ඔය කාරණා ටික තමයි මේ බලයන් යටතේ උගන්වන්නේ. එතකොට ශ්‍රද්ධාව කියන එක දැන් ශ්‍රද්ධාව කියන එක අපි මීට పూర్වේනොත් අහලා තියෙනවා. ඒතර ශ්‍රද්ධාව කියන එක බලයක් හැටියට උගන්වනවා. ඒ කුමක් නිසාද? දැන් මේ ශාසනයට මූලික වශයෙන් ප්‍රවිෂ්ඨ වෙන කෙනා කියන මේකට එළඹෙන්නේම කියන සද්ධා ජාතෝ උපසංකමති. මේ ශ්‍රද්ධාව තියෙනවා නම් පමණයි මේකට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතකොට ශ්‍රද්ධාව කියලා හඳුන්වන්නේ දැන් සම්පසාදන ලක්ෂණා සද්ධා කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ තමන් දරණ දේ තුල විශ්වාසයක් ඇති කරලීම තමයි ශ්‍රද්ධාවේ කෘත්‍ය බවට පත්වන පහදන ස්වභාවය. එතකොට ඒක ශ්‍රද්ධාව කියන එක නැත්තම් Tamanට මේ ශාසනය තුල තියෙන කිසිම කුසලයක් කරන්න බෑ කියලාත් කියනවා. ඒක අර උපමාවකින් දැක්වේ අර ගංගකින් එතර වෙන්න යන පිරිසක් බලාගෙන ඉන්නකොට බය ඉන්නකොට මේ ගංගෙන් එතර වෙන්න අර වීරවන්ත පුරුෂයෙක් ඇවිල්ලා ගඟට බැහැලා ඉස්සෙලා ගමන් කරනවා. ඊට පස්සේ අනිත් ගොල්ලොත් එයා බැහැපු නිසා කිසිම බයක් නැතිව එයාගේ පිටිපස්සෙන් ගමන් කරනවා. අන්න ඒ වගේ තමයි ශ්‍රද්ධාව කියන එක. මූල ඒකයි සද්ධා ජාතෝ උපසංකමති. අර ශ්‍රද්ධාවෙන්ම තමයි මේකට එළඹෙන්නේ. ඒක හරි ලොකු බලයක් කියලා කියනවා. කියන්නේ දැන් අපි හිතමු මේ ගොඩක් සල්ලි තියෙන පොහොසත් මිනිස්සෙක් මේ කිසිම ශ්‍රද්ධාවක් නැති නිසා නිකම්ම ඉන්නවා කිසිම පින්කමක් කරන්නේ නැතිව. ඔහේ නිකන් නිකම්ම මේ සල්ලි විදන් කරගෙන ඔහේ ගමන් කරනවා. නමුත් මෙයාට මේ ධර්මතාවය ගැන කියලා දීලා බුදුගුණ ගැන කියලා දීලා ශ්‍රද්ධාවක් ඇති කරනවා. අන්න එතන මේ ශ්‍රද්ධාවක් ඇති කරාට පස්සේ මෙයා මොනවද නොකරන්නේ? මෙයාට ඕන දෙයක් කරන්න පුළුවන් ඊට පස්සේ. අන්න ඒකයි ශ්‍රද්ධා බලයක් කියලා කිව්වේ. ඊට නිකම්ම ඉබාගාත යන පිරිසකට ධර්මයේ කියලා දෙනවා. ශ්‍රද්ධාවක් ඇති කරනවා. ඒතර සත්තු මරමින් හිටපු කෙනා සත්තු මරීමෙන් වළකිනවා. අන්න සද්ධාවේ බලය. ඒක මේක බලයක් කියලා කිව්වේ. ඊට පස්සේ ඒක ශ්‍රද්ධාව. ඒ ගැන වැඩිපුර කියන්න ඕනේ මොකද තමන් ශ්‍රද්ධාව ගැන හොඳට දන්නවා. අපි සෝබන චෛසික ධර්මයක් මේක. අපි සෝබන චෛසික ධර්මය ඉගෙන ගන්නකොට ඉගෙන ගත්ත ශ්‍රද්ධාව පිළිබඳ. මුලින්ම සද්ධාවෙන් පටන් ගන්න එකත්. ඊට පස්සේ වීරිය. දැන් වීරිය කියලා කියන්නේ තමන් නිරත වන කාර්යය තුළ නොපසුබස්නා ස්වභාවය. ඒකත් විශාල බලයක් කියලා කියනවා. ඒ කියන්නේ අපි දැන් මේ පන්තිය පටන්ගෙන දැන් මේ මෙච්චර කාලයක් එනවා. එතකොට දැන් Tamanට වීරයක් තියෙන්න ඕනේ මේකට පැමිණෙන්න. ඒතර වීරයක් මදකමක් ඇති වුණොත් එහෙම පවත්වාගෙන යන්න බැරි වෙනවා. අන් ඒ වගේ අපි කිනම් කාර්යයක් සිදු කරන මොහොතක් තුල හෝ Taman සිදු කරන කාර්යය තුල පසුබසින්න දෙන්නේ නැතිව ඒ තුල පිහිටුවාගෙන ඉන්න ස්වභාවය තමයි වීරය කියලා හඳුන්වන්නේ. ඒක විශාල බලයක්. ඒතර වීරියවන්ත කෙනාට කල නොහැකි කාර්යයක් නැහැ කියලා කියනවා. දැන් අර ජාතක කතාවල නිතරම සඳහන් වෙන්නේ. දැන් අර නිරුද්ධක කාන්තාරයක් තුල බෝසතාණන් වහන්සේ ඇතුළු පිරිස මේ ගල් 500ක් එක වෙලඳාම යනකොට හදිසිය ජාලය ඔක්කොම නැති වෙනවා. ඒ කියන්නේ අර නිින්ද ගිහිල්ලා ඉස්සල්ලාම යන කෙනාට අහපව කර කියලා හිටපු තැනටම ආවා. ඊට පස්සේ මේගොල්ලොන්ට කාන්තාරයෙන් එළියට යන්න ගොඩාක් දුර යන්න තියෙනවා. ජල බිඳක්වත් නැහැ. ඒතර මේ කාන්තාරයට නමක්ම තිබුණ නිරුදක කතර කියලා. නිරුදක කියන වතුර බිඳක්වත් නැහැ. නමුත් අනිත් අය ඔක්කොම මන්දෝත්සාහී වෙනවා. නමුත් බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ හැම වෙලාවකම අනිත් අයට වඩා වීරි සම්පන්නයි. ඒතර මේකේන අනිත් අය අර ඉච්ඡාබංගත්වයටපත් වෙලා තැන් තැන් වල වැටිලා ඉන්න වෙලාවේ බෝසතාණන් වහන්සේ ඇවිදිනවා කාන්තාරේ. ඇවිදිනුට එයාට දකින්න හම්බුණා ඊතන පඳුර. ඉතින් එයා නුවණැති කෙනෙක් නිසා කල්පනා කරා මේක මෙතන නිකන් හැදෙන්න හේතුවක් නැහැ. අනිවාර්යයෙන් මෙතන ජලය තිබිය යුතුයි. ඉතින් අනිත් ගොල්ලොන්ගේ හිතවලත් වීරිය ඇති කරවලා මේක හාරන්න පටන් ගන්නවා. ඒතර මේක හාරාගෙන හාරාගෙන ඇතුළට යනකොට ලොකු ගලක් හම් වෙනවා. ඒතර අනිත් ගොල්ලෝ ඔක්කොමල දැන් ගොඩාක් වෙහෙස වෙලා ඉන්නේ. ඔක්කොම බලාපොරොත්තු අත හැර ගන්නවා. ඔක්කොමල තැන් තැන් වල වැටෙනවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ අන්න බලන්න වීරිය. ඇයි කරන කාර්යය තුල පසුබස්සන්නේ එකින් එකට එකින් එකට යනවා. ඉතින් මේක නම් බහැලා කන තියලා බැලුවා වතුර යනවා. ඉතින් කිව්වා වතුර තියනවා වැරෙන් පහර දෙන්න. අන්නේ කොහොම හරි තමන්ගේ ඉලක්කය කරා ළඟා වුණා. අන්න වීරිය ස්වභාවය. කියන අනිත් ගොල්ලෝ හිතන්නේවත් නැති විදිහට මේ මහා වීරියක් අරගෙන ඒ කරා ගමන් කරනවා. ඒතරන්නේ වීරියේ කියන එක මහා බලයක් කියලා කිව්වේ නිසායි අනිත් කිසි කෙනෙකුට ළඟා වෙන්න බැරි දේවල් කළා මෙයාට ළඟා වෙන්න පුළුවන්. නැත්නම් අර මිනිස්සුට මේකේ වතුර නැහැ කියලා නිකම්ම වීරිය අතහැරලා හිටියනම් සත්තුන්ටත් මැරෙන්න වෙනවා මිනිස්සුන්ටත් මැරෙන්න වෙනවා. නමුත් අර පුරුෂයාගේ තිබෙච්ච වීරිය ස්වභාවයේ හේතු කොටගෙන ඒ කෙනා තමන් යන්න කියන ගමන සාර්ථක කරගෙන ඊලක්ක සපුරා ගත්තා. එතකොට දැන් මෙතන චයිස් එක ධර්මයක් හැටියට වීරිය උගන්වන්නේ. හැබැයි අපි ඉගෙන ගන්න ඕන දැන් කෙනෙකුට කොච්චර කායික ශක්තියක් තිබුණත් එයාට මේ වීර කියන චෛසික ධර්මය නැත්තම් මුකුත් කරන්න බෑ. එහෙම එකක් තියෙන. ඒ කියන්නේ දැන් අපි හිතමු හොඳට ඇඟපත තියෙන කෙනෙක් මේ ලෙඩ වෙලා වැටිලා ඉන්නවා. මුකුත්ම කරගන්න බෑ කියලා හිතාගෙන. නමුත් එයාව අපි මොන හරි දේවල් කියලා එයාගේ හිත ශක්තිමත් කරොත් මේ වීර කියන එක ඇති කරවොත් එයාට නැගිට ගන්න බැරි එකන නැගිටිනවා. ඒක වීර කියන එක මහා බලයක් කියලා කියවේ. ඒක හැම තැනකදීම උපනිශ්‍රේ වෙනවා. ඉතින් ඒ නිසා මේ තථාගතයන් වහන්සේගේ දර්ශනය තුළ මේ වීරිය කියන එක හැම වෙලාවකම මහා බලයක් හැටියට උගන්වනවා. ඒකට කියන වීරිය බලය කියලා. ඊට පස්සේ සතිය. සති බලය තුල උගන්වන්නේ අර විසිරුණු සිත එකම ආරම්මණයක් තුළ පිහිටුවාගෙන ඉන්න ස්වභාවය සතිය හැටියට උගන්වනවා. ඒතර ඒකත් ලොකු බලයක් කියලා කියනවා. මොකද්ද හේතුව? ඒ සතිය තුලින් Tamanට පුළුවන්කමක් ලැබෙනවා. Taman හැසිරෙන සීමාව තුළ මනමින් සිත පිහිටුවාගෙන ඒ ඔස්සේ ගමන් කරන්න. සමාධිය කියන එකත් එහෙමයි. සමාධිය කියන එකත් මහා බලයක් හැටියට උගන්වන්නේ අර Tamanගේ සිත ක්‍රමයෙන් මේ එකඟතාවයට පත් කරගත්තාම ඉරිදි ප්‍රාතිහාරි පෑමේ හැකියාවක් තරම් මේක දියුණුවට පත් කරන්න පුළුවන්. ඒක විශාල බලයක් හැටියට දියුණුවට පත් වෙනවා. ඒ කියනවා ඒ එකඟ හිතින් තවදුරටත් ගැඹුරින් ගැඹුරින් කල්පනා කළොත් මාර්ගඵල අවබෝධය දක්වාම එයාට යන්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඒකත් මහා බලයක් හැටියට උගන්වන්නේ ඒ නිසා. ඊට පස්සේ ප්‍රඥාව. ප්‍රඥාව කියන එකත් මහා බලයක් හැටියට උගන්වනවා. ඒ කුමක් නිසාද? මේ සියලු දේවල් සිදු කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥා බලය තිබුණොත් පමණයි. ඒක අර පඤ්ඤා නරාණං රතණං කියලා කිව්වේ. මිනිස්සුන්ට තියෙන ලොකුම රත්නය තමයි ප්‍රඥාව කියලා කිව්වේ. ඉතින් ඒතරන්න ඒ ප්‍රඥාව උපනිශ්‍රේ කරගෙන කෙනෙකුට සෝවාන් වෙන්නත් පුළුවන්. රහත් වෙන්නත් පුළුවන්, පසේ බුද්ධත්වයට පැමිණෙන්නත් පුළුවන්, ලෞතර බුද්ධත්වයට පැමිණෙන්නත් පුළුවන්. ඒකයි ප්‍රඥා බලය කියලා කිව්වේ. ඊට පස්සේ තියෙනවා හිරි බලය, ඔත්තප්ප බලය, අහිරික බල, අනොත්තප්ප බල කියලා. ඒක ලොකු දෙයක් ඒ තුල කියවෙනවා. ඒ කියන්නේ දැන් හිරි ඔතප් කියන දෙක තමයි අපි සාමාන්‍ය ලෝක විවහාරයේ තුල ලැජ්ජා සහ බය කියලා හඳුන්වන්නේ. එතකොට පව් කරන්න තියෙන ලැජ්ජාව, හිරිය. ඊට පස්සේ පව් කරන්න තියෙන බය තමයි ඔත්තප්ප බල කියලා හඳුන්වන්නේ. එතකොට ඒවා හඳුන්වන දේව ධර්ම හැටියටත් හඳුන්වන මේ දේවල් තමයි. ඒ කියන්නේ කෙනෙකුට මේ හිරියොතප් නැත්තම් ඒ ඇත්තෝ මේ ලෝකයේ තියෙන හැම අකුසලයක්ම කරනවා. ඕන අකුසලයක් කරන්න පුළුවන් කියනවා. ඒතර ඒක ලොකු බලයක් කියලා කියන්නේ දැන් හිතන්න දැන් කෙනෙකුට සතෙක් මරන්න, පව් කරන්න තියෙන දැන් ඒ කියන්නේ දැන් හිරිය කියනවා පව් කරන්න තියෙන ලැජ්ජාවට. එතකොට අහිරික කියන්නේ ලැජ්ජ නැතිකම. අනොත්ප්ප කියන්නේ බය නැතිකම. එතකොට දැන් සමහර අය ඉන්නවා කිසියම් ලැජ්ජාවක් බයක් නැතුව සත්තු මරනවා. ඔහේ මරන කිසිම ඒ පිළිබඳව තැති ගැනීමක් හෝ බයක් හෝ ලැජ්ජාවක් හෝ කිසියම් දෙයක් නැහැ. ඒතර අන්න බලන්න ඒක එයාට ලොකු බලයක් හැටියට ආවා. ඒ නිසා තමයි මුලින්ම පොඩි පොඩි සත්තු මරන්න පටන්ගෙන ඊට පස්සේ ලොකු සත්තු මරන්න පටන්ගෙන අන්තිමේදී මිනිස්සු මරණ එකත් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ කුමක් නිසාද? මේ හිරි ඔතප් දෙක නැති වෙලා යන නිසා. ඊට පස්සේ අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා අහිරික බල සහ අනොත්ප්ප බල කියලා. එතන අහිරික බල අනොත්ප්ප බල කියලා කියන්නේ මේ දෙක යම් කිසි කෙනෙකුට තියෙනවා නම් එයාට මොනවා කීවත් එයා සත්තු මරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට අර අපේ ලක්දිව අතීතයේ ඉතිහාසයේ වෙච්ච සිදුවීමක් තියෙන අර එක උපාසකයෙක් හිටියා සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. ඉතින් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා කොමන හේතුවක් නිසාවත් දැන දැන සතෙක් මරන්නේ නැහැ කියන එක ස්ථිරයි. ඉතින් රජ්ජුරුවන්ට මේක ආරංචි වෙලා මේක ඇත්තද කියලා බලන්න ඕන කියලා මෙයා මෙයා ළඟට කුකුලෙක් යවනවා. මේ රජතුමාගේ අනක් මෙයාව මරලා මේ ව්‍යංජනයක් සකස් කරගෙන රජමාලිගාවට එන්න ඕන කියලා. දැන් මෙයා මොන වුණත් කුකුලා මරන්නේ නැහනේ. ඊට පස්සේ මෙයා කරපු දේ මේ ඕගේ ඔළුව අත ගාලා මං ඔබ වෙනුවෙන් මගේ ජීවිතේ පූජා කරනවා කියලා ඌ අතහැරියා. ඊට පස්සේ මේ රජ්ජුරුවන්ට කියලා මෙන්න මෙහෙමයි මේ කෙනා අතහැරියා කියලා. ඉතින් ඊට පස්සේ මැරිච්ච දෙන්නෙක් ගිහින් දුන්නා. මේ මේ කෙනාව හදාගෙන ඉන්නේ. ඊට පස්සේ මැරිච්ච කෙනාව ගිහින් දුන්නට පස්සේ දැන් මැරිච්ච කෙනා කොහොමද ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් අන්න මැරිච්ච කෙනාව උයාගෙන ගිහින් දුන්නා කියලා. එතකොට අන්න සෝවන් කෙනාගේ ලක්ෂණ. ඒ කියන්නේ මේ පව් කරන්න බයයි ලැජ්ජාවයි තියෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ ගියත් සතෙක් නම් මරන්නේ ඉතින් ඒක තමයි අර මේ ඒකේ තියෙන ස්වභාවය ඒක ලুকু බලයක් හැටියට දෙපැත්තටම ක්‍රියාත්මක වෙනවා. දැන් හිරි ඔතප් දෙක නැති වෙච්ච ගමන් ඕනතරම් සත්තු මරන්න හොරගම් කරන්න බය නැතුව කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තට මේකට මේ ක්‍රියාත්මක වෙනකොට ඒකත් ලොකු බලයක් හැටියට තමන්ගේ ජීවිතය ගියත් ඒත් සතෙක් මරන්න නැතුව යනවා. ඒ දෙකම බල. ඉතින් ඒක අකුසල පක්ෂයේ මහා බල දෙකක් හැටියට හඳුන්වන්නේ. දැන් ඒක අපි ඉගෙන ගත්තා අකුසල් සිත්වල දැන් අපි ඉගෙන ගත්තනේ සබ්බා කුසල සාධාරණ චෛසික ධර්ම හතරක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මෝහය, අහිරිකය, අනොත්තප්ප, උද්දච්ච. ඔය හතර අපි ඉගෙන ගත්තේ සබ්බා කුසල සාධාරණ කියලා. හැම අකුසල් සිතකම යෙදෙනවා. ඒතරන්නේ ඒත් තුලත් යෙදෙනවා මේ කරුණු දෙක. ඉතින් ඒ නිසා තමයි මේක ලොකු බලයක් හැටියට කියලා දුන්නේ. ඉතින් ඒක පැත්තකින් අපි තේරුම් ගත යුතු කාරණා ටිකක්. ඉතින් ඒතර දැන් අපි මේ යටතේ ඉගෙන ගත්ත හේතු ඊට පස්සේ ධ්‍යාන මාර්ග ඉන්ද්‍රිය බල ඊට පස්සේ තියෙනවා අධිපති සහ ආහාර කියලා. අධිපති හතරක් උගන්වනවා අධිපති ධර්ම හැටියට. ඒ කියන්නේ ඡන්දාධිපති කියලා අපි එකක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඡන්ද, චිත්ත, විරිය, විමංශා කියලා. එතකොට දැන් ඉන්ද්‍රිය ධර්ම අතරයි අධිපති ධර්ම අතරයි වෙනසක් තියෙනවා. දැන් අපි ඉගෙන ගත්ත ඉන්ද්‍රිය ධර්ම වලින් සිදු කෙරෙන්නේ යම්කිසි අධිකාරයක් පවත්වන එක. යම්කිසි බලයක් ඇති කරන එක. තමන් හැසිරෙන සීමාව තුළ. එතකොට ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන ලක්ෂණය තමයි ඉන්ද්‍රිය ධර්මයන්ගේ අධිපතිකම දරන්නේ තමන්ට අදාළ සීමාව තුළ විතරයි. ඒ කියන්නේ දැන් මේ අපි ඉගෙන ගත්ත චක්කු ප්‍රසාදය චක්කු ඉන්ද්‍රිය හැටියට. එතකොට චක්කු ප්‍රසාදය ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක වෙනකොට එහි අධිපතිකම දරන්නේ චක්කු විඥාණයට පමණයි. ඒක සෝත විඥාණයට මුකුත් බලපෑමක් කරන්නේ නැහැ. ඒතරන්නේ ඒක අපි තේරුම් ගන්න ඕනේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය. හැබැයි අධිපති ධර්මයන්ගේ ස්වභාවය තමයි Tamanගේ සීමාවට විතරක් නෙවෙයි අනිකුත් සීමාවන්ටත් බලපෑමක් ඇති කරනවා. ඒක හරියට උගන්වන්නේ දැන් අධිරාජ්‍යයක් සහ අධිරාජ්‍ය යටතේ හැසිරෙන එහි සුළුසුළු රාජ්‍යවල රජකම් කරන සාමාන්‍ය රජවරු හැටියට. දැන් සාමාන්‍යයෙන් කුඩා රජ කෙනෙකුට කියන්නේ අපි තුන් මහා අධිරාජ්‍යයක් තියෙනවා කියලා. ඒතර මහා අධිරාජ්‍යය තුල ඉන්නවා ඒකාධිපතියෙක්. දැන් අශෝක වගේ අධිරාජ්‍යයකින්. ඒතර එයා අධිපතිකම් දරනවා හැම පැතිකඩකට. නමුත් ඒ ආසන්නයේ සුළු සුළු රාජ්‍ය තියෙනවානේ. එතකොට ඒ සුළු රාජ්‍යවල රජකම් කරන රජවරු අධිපතිකම දරන්නේ තමන්ගේ සීමාවට විතරයි. ඒක හරියට චක්කු ප්‍රසාදයේ චක්කු විඥාණයට යම්කිසි අධිපතිත්වයක් දරනවා. සෝත ප්‍රසාදයේ සෝත විඥාණයට අධිපතිකමක් දරනවා වගේ. නමුත් මහා අධිරාජ්‍යයාට පුළුවන් කුඩා රජවරුන්ටත් තමන්ගේ අධිපතිත්වය දරන්න. අන්න ඒ වගේ කියනවා මේ අධිපති ධර්ම වලට පුළුවන් හැම තැනකදීම අධිපතිත්වයක් දරන්න. තමන් යටතේ හසුරවන්න පුළුවන් මේ ඡන්දයට පුළුවන් හසුරවන්න. චිත්ත, විරිය, විමංශා කියන මේ හතරට පුළුවන්. කියන්නේ දැන් කුසල පක්ෂයේත් පුළුවන්, අකුසල පක්ෂයේත් පුළුවන්. හැබැයි මෙතන අධිපති ධර්ම හතරක් හැටියට ක්‍රියාත්මක වෙනකොට මෙතන ඡන්දාධිපති කියලා ගන්නේ කුසල පක්ෂය තුල ක්‍රියාත්මක වන දෙයක දෙයක් තුල පමණයි. කියන්නේ යම්කිසි කෙනෙකුට යම්කිසි කැමැත්තක් දැන් ඡන්දය කියලා කියන්නේ කැමැත්තට. ඒතර යම්කිසි දෙයක් සිදු කරන්න කැමැත්තක් තියෙනවා අන්නේ කැමැත්ත තුල පිහිටා එයාට කටයුතු කරන්න පුළුවන්. ඒතර ඒක හැම පැත්තකටම යොමු කරන්නත් පුළුවන්. කියන්නේ අපි හිතමු යම් කෙනෙක් ඔන්න දානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා එක සීලයක් ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා ධර්මයක් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට එයාට මුලින් මේ සඳහා කැමැත්තක් ඇති වෙන්න ඕන. ඡන්දයක් ඇති වෙන්න ඕන. එතකොට මේ ඡන්දයක් ඇති වෙනකොට ඒක අනිත් හැමතැන හැම දෙයක්ම පාලනය කරනවා. කියන්නේ සම්ප්‍රයුක්ත ධර්මයන් පවා පාලනය කරනවා. හිතන්නේ දැන් ඡන්දය කියන එක අධිපති ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට අනිකුත් සම්ප්‍රයුක්ත චෛසික ධර්මයනුත් එයාට අනුකූල කරව ගන්නවා. ඒකයි දැන් අපි හිතමු බනහන්න කෙනෙක් කැමැත්තෙන් ඉඳගත්tාම එයාට වෙන සිදු කරන්න කොච්චර දේවල් තිබුණත් ඒ දේවල් වලට යන්නේ නැතිව අර මුලින් පහළ වෙච්ච ප්‍රධාන දේ අනිකුත් දේවලුත් එකතු කරගෙන තමන් බලාපොරොත්තු වෙච්ච කාර්යය තුල නිරත කරනවා. ඒතර ඒ කෙනාට දැන් වෙන කොහරි යන්න හිතුනොත් යන්න දෙන්නේ නැහැ. ඒක වෙන දෙයක් ගැන කල්පනා කරන්න හිතෙනවා නම් කල්පනා කරන්න දෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? සම්ප්‍රයුක්ත චෛසික ධර්මයෙන්ුත් මෙයාව පාලනය කරනවා. ඡන්දය, චිත්තය. චිත්තයත් ඒ වගේම තමයි. ඊට පස්සේ වීරිය. ඒක කොහොමද පැහැදිලින්නේ අපිට? වීමංසා. වීමංසා කියන්නේ ප්‍රඥාවට. ඒකත් අධිපති ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අධිපති ධර්ම හතරක් උගන්වනවා. ඊට පස්සේ ආහාර හතරක් උගන්වනවා. ඒ කියන්නේ මේ මීට කලින් අපි ඉගෙනගෙනත් තියෙනවා. නේ? ඒ කියන්නේ කබලින්කාර ආහාර, පස්ස ආහාර, ඊට පස්සේ මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර වශයෙන්. ඒතර අපි කඩ කඩ කොට කෑලි වශයෙන් මේ අනුභව කරන ආහාරය තමයි කබලින්කාර ආහාර කියලා කියන්නේ. කියන ආහාරයේ ස්වභාවය තමයි මේ අනිකුත් ධර්මයන් පාලනය කරනවා. එහෙම නැත්නම් නොකඩවා ඉදිරියට කරගෙන යනවා. එතකොට අපි ආහාර අනුභව කරන නිසා තමයි මේ විදිහට ජීවත් වෙන්නේ. කියන අපි මුලින්ම ප්‍රතිසන්දිය ලබනකොට ඒ ප්‍රතිසන්දිය ලබන්න උපනිශ්‍රේ වෙනකොට අර ප්‍රතිසන්දි විඥානයත් එක්ක කාය භාව වත්තු කියන රූප කලාප තුන කර්මජ රූපයක් හැටියට පහළ වුණාට ආහාරයන්ගේ උපකාරයක් ලැබෙන්නේ නැත්නම් ඒකට පවතින්න බැරි වෙනවා. අපි අපි හිතමු මම බලවත් කර්මයකින් ඉපදිච්ච කෙනෙක් කියලා ආහාර පාන නොගෙන හිටියොත් මොකද වෙන්නේ? එයාට ඒ ජීවිතේ පවත්වන්න බැරි වෙනවා. ඒකයි දැන් බුදු කෙනෙකුට වුණත් එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේට වුණත් මහා ප්‍රබල කුසලයකින් ප්‍රතිසන්දිය ලැබුවේ. හැබැයි ඒ ශරීරයට ආහාර පාන ලැබුණ නැත්තම් දුබල වෙනවා. ඕන කෙනෙක්ට එහෙමයි. ඒකයි මේ කබලින්කාර ආහාරය කියලා හඳුන්වන්නේ අන්න ඒකට. ඊට පස්සේ පස් ආහාර පස්සාහාර කියන්නේ ස්පර්ශ චෛසික ධර්මය. දැන් පටිසමුප්පාද ඉගෙන ගන්නකොට පස්සපච්චය වේදනා. එහෙම ඉගෙන දැන් කියන්නේ දැන් වේදනාවට උපනිශ්‍රේ වෙන ස්පර්ශය. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. එතකොට කියන මේ ස්පර්ශය ආහාරයක් වෙනවා සසරේ දිගින් දිගට යන්න. ඒ කියන්නේ ස්පර්ශයේ ආහාරය නිසා තමයි මේ දිගින් දිගට යන්නේ මේකයි. මේක කඩන්න බෑනේ කාටවත්. මොකද ස්පර්ශයේ තියෙන දැන් අපිට යම්කිසි වේදනාවකින් තොර වෙන්න පුළුවන්ද? වේදනාවකින් තොර වෙන්න බෑ අපි කාටවත්. අර වේදනාව පහෙන් එකක් හරි හැම වෙලෙම තියෙනවා. එක්කෝ සුඛය. එහෙම නැත්නම් දුක්ඛය. එක්කෝ සෝමනස්සය නැත්නම් දෝමනස්සය එක්ක උපේක්ඛාව. ওই පහ අනිවාර්යෙන් තියෙනවා. ඒ කුමක් නිසාද? අපි පටිච්ච සමුප්පන්නයි. ඒකයි. කියන්නේ අපි සත්වයෝ කියලා කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. ඒතර පටිච්චසමුප්පාදයේ අංග 12 තමයි මේ උගන්වන්නේ. ඒක අපි ඉදිරියට උගන්වනවා. අදම උගන්වනවා ඒකත්. ඒ කියන්නේ ඒ ඒ කාරණා තුල තියෙන තේම අවිද්‍යා, සංඛාර, විඥාන, නාම රූප, සලායතන පස්ස. පටිච්චසමුප්පාදයක්. ඒතර පස්සේ තියෙනකන් තමයි වේදනාවත් අපිට තියෙන්නේ. ඒතර වේදනාව තියෙනකන් තණ්හාව ඇති වෙනවා. ඒතර මේක තමයි සසර යන උපනිස්රේ වෙන්නේ. ඒතර ඒ නිසා තමයි ආහාරයක් හැටියට දේශනා කරලා තියෙන ස්පර්ශ ආහාර හැටියට. ඊට පස්සේ උගන්වනවා මනෝ සංචේතන ආහාර. මෙතන මනෝ සංචේතන ආහාර කියන්නේ චේතනා සංප්‍රයුක්ත කර්මයට. අපි ඉගෙන ගන්නනේ චේතනාව හැටියට ඉදිරිපත් වෙන දේනේ මේ කර්මය කියලා උගන්වන්නේ. එතකොට සාංශාරික භවගමන පුරාවටම නැවත නැවත ප්‍රතිසන්දි ලබලා දෙන්නට උපනිශ්‍රේ වෙන්නේ කර්මයක්. තණ්හාවත් අපි කියන්නේ මේ මේ දෙකේ එකිනෙකට වෙන් කරන්න බෑ කියලා. ඒ කියන්නේ දැන් තණ්හාවෙන් භවයට ඇලුම් කරාට යම් කිසි භවයක් තුල ප්‍රසන්දිය ලබවන්නේ කර්මයකින්. ඒතර අපි තුල කර්ම කොතෙක් තියෙනවද? ඒවා ප්‍රමාණ කරන්න බෑ. අන්න ඒ තියෙන තුරාවටම මේ චක්‍රයේ අවසානයකොත් නැහැ. ඉතින් අන්න ඒකයි මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ. අන්න ඒකත් මේ දිගින් දිගට දිගින් දිගට සාංශාරික පැවැත්මට අතිශය උපනිශ්‍රයක් ලැබෙනවා. ඒකයි මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. ඊට පස්සේ විඥානාහාර. විඥානාහාර කියලා කිව්වේ මේ පහළ වෙන සිත් පරපුර. ඒතර සිත් පරපුරම තමයි සංසාර චක්‍රය කියලාම කියන්නේ. මොකද අපි සත්වයෝ දෙවියෝ තිරිසන් සත්තු මේ හැම ආකාරයකින්ම හඳුන්වන්නේ සිත්. සිත් පරපුර. ඒතර විඥාන ආහාර කියලා කියන්නේ අපි හැම වෙලාවකම අපි ජීවත් වෙනවා කියලා කියන්නේ විඥානයක් පහළ වෙනවා කියන එක. දැන් අරමුණක් ග්‍රහණය කිරීම වශයෙන් සිදුවෙන දේ තමයි විඥානයක් පහළ වෙන එක. ඒක චක්කු විඥාන හැටියට පහළ වෙනවා, සෝත විඥාන හැටියට පහළ වෙනවා, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. අන්න සත්වය. ඉතින් අන්න ඒක තමයි මේ සාංශාරික පැවැත්ම. ඉතින් ඒකයි විඥාන ආහාරය කියලා කිව්වේ. ඉතින් මෙන්න මේ සංග්‍රහය යටතේ ඔන්න ඔය කාරණා ටික තමයි උගන්වන්නේ. ඉතින් ඒක අපි කෙටියෙන් සාකච්ඡා කළේ මීට කලින් මේවා ඉගෙනගෙන තියෙන හින්දා. ඒක පැහැදිලි. අමාරුවක් නෑ තේරුම් ගන්න. එතකොට මොකද දැන් අපි ඉගෙන ගන්න ඕන ගොඩාක් දේවල් මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ. බොහෝ දේවල් ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා එච්චර ගැටලුවක් වෙන්නේ මේව නාමික වශයෙන් සඳහන් කළාම Tamanට අවබෝධ කරගන්න පහසුවක් වෙනවා. ඊට පස්සේ තියෙනවා බෝධිපාක්ෂික සංග්‍රහය කියලා කොටසක්. ඒ බෝධිපාක්ෂික සංග්‍රහය යටතේ උගන්වන්නේ එකෙල්ලේම නිවන පිණිස උපනිශ්‍රේ වන ධර්මතා කොටාසයක්. දැන් බෝධිපාක්ෂික ධම්ම කියනකොට මේවටම තමයි දැන් බෝධි කියන එක හඳුන්වනකොට බෝධිය කියලා අපි විග්‍රහ කරන්නේ බෝධි වුච්චති චතුසුමග්ගේ සුඥානං. ඒතර බෝධිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා මේ මාර්ග ඥානයන්ට තමයි බෝධිය කියලා කියන්නේ. ඒතරේ සඳහා උපනිශ්‍රේ වන ධර්මතාවයට තමයි බෝධිපාක්ෂික ධර්ම කියලා උගන්වන්නේ. ඒ ධර්මතා ඔක්කොම තියෙනවා 37ක් තියෙනවා. ඒවා තමයි අපි කෙටියෙන් හඳුන්වන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒතර අපි ඔක්කොම අද එක දවසේ කියලා දෙන්නේ මේ වඩා විග්‍රහ කරන්නෙත් නෑ. මොකද රේණුකාණේ හඳුරන්ගේ පොතක් තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විස්තරය කියලා. ඒකේ මේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඉගෙන ගන්න ඕන හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. ඒව වඩන විදිහ, වඩන ආකාරයන්, ඒ චරිතවලට අනුරූපීව කොහොමද අපි ඒවා ගන්නේ කියලා ඊ타මාත්ම විසිතුරුව විග්‍රහයට ලක් කරලා තියෙනවා. ඉතින් බෝධිපාක්ෂික ධර්ම ගැන වඩා විස්තරයක් අරගෙන මේක තුල හික්මෙන්නට අවශ්‍ය කෙනෙක් ඒ රේණුකාණේ ස්වාමීන් වහන්සේගේ ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විග්‍රහය කියන පොත ඉගෙන ගත්තාම ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒක තුල උගන්වන්නේ ධර්මතා 37ක්. මොකද අපි ඒව තියෙන තැනුත් කියලා දුන්නාම ලේසියනේ. ඒ අයට හොයාගෙන යන කෙනෙක්ට ඒව හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔව් සතර ඉරිදපාද. ඔතන 37ක් තියෙනවා. ඒ කියන්නේ දැන් උගන්වන මුලින්ම සතර සතිපට්ඨාන. ඒක දන්නවනේ ඔක්කොම. කියන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම. ඒ ටික දන්නවා. ඒවා තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. ඊට පස්සේ සතර සතිපට්ඨාන සතර ඉරිදිපාද. ඒවා තමයි අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ. ඔව් ඡන්ද, චිත්ත, විරිය, විමංශා කියලා. ඊට පස්සේ මේ ඉගන්නන සතර සතිපට්ඨාන සතර ඉරිදිපාද සතර සම්‍යක් ප්‍රධාන දැන් සතර සම්‍යක් ප්‍රධාන දැන් මේ තමන්ට තේරෙන්න ඕන තමන් අභිධර්මයේ තියෙන චිත්තචෛසික ධර්ම ටික හොඳට ඉගෙනගෙන තියෙන නිසා මේ කියවෙන හැම තැනකදීම එක්කෝ සිතක්. එහෙම නැත්නම් චෛසික ධර්මයක් කියවෙන්නේ. ඒක තමන්ට දැන් ග්‍රහණය වෙන්න ඕන. දැන් සතර සතිපට්ඨානය කියනකොට මෙන්න ඕන මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් කායානුපස්සනා කියනකොට එන්නේ මොකක්ද එන්නේ? රූප කොටාස ටික මතක් වෙන්න ඕන. ඊට පස්සේ වේදනානුපස්සනා කියනකොට මොකක්ද මේ වේදනානුපස්සනාව යටතේ උගන්වන්නේ වේදනා චෛසිකය. ඒතර අපි ඉගෙන ගත්ත වේදනා චෛසිකයක් නම් ඒක නිකන් පහළ වෙන්නේ හැම වෙලෙම සිතත් එක්කයි පහළ වෙන්නේ. එතකොට වේදනානුපස්සනාව යටතේ උගන්වනවා කරුණු ටිකක් නේ. දැන් සිත් ගැන ඉගෙන ගන්න කියනකොට වෙනම කොටසක් උගන්වනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව යටතේ සිත් ටික උගන්වන්නේ. නේ සිත් ටික උගන්වන්නේ. ඒ කියන්නේ අතන කියනවා මේ සරාගං වා චිත්තං සරාගං වා චිත්තං තිපජානාති. මොකද්ද මේ කියන්නේ? රාග සහිත ඒ කියන්නේ ලෝභ මූලික සිතක්. වීතරාගං වා චිත්තං වීතරාගං වා චිත්තං තිපජානාති. සදෝසං වා චිත්තං සදෝසං වා චිත්තං. ඒ කියන්නේ සදෝසං වා කියන්නේ ද්වේෂ සහිත සිතක්. ඒ කියන්නේ ද්වේෂ මූලික සිතක්. තුරන් බලන්න. එතකොට මේ අපි කලින් ඉගෙනගත්ත දේම තමයි මෙතන මේ නිවනට උපනිශ්‍රේ වෙන්නේ කොහොමද කියන එක ගලපලා දේශනා කරලා තියෙන්නේ. ඒක අපි මුලින්ම කිව්වා අභිධර්මයේ තියෙන මේ මූලික කොටස් ටික යමෙක් හරියාකාරව ඉගෙන ගන්නවා නම් ඉතින් එහාට යාට හරිම ලේසි. කිසිම ගැටලුවක් නැහැ. මෙයාට ඇයි අපේ හරය හරියට දැනගත්තාම අනිත් ටික ඔක්කොම පේනවා එතන. ඒකයි පැහැදිලි වෙන්නේ. එතකොට වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් ධම්මානුපස්සනාව යටතේ උගන්වන දේවල් අපි ඔක්කොම ඉගෙන ගත්ත දේවල් තමයි උගන්වන්නේ. ඒ කියන්නේ මේ ස්කන්ධ පිළිබඳව ඔව් ආයතන පිළිබඳව නාම රූප ධර්ම පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ ඔක්කොම ධම්මානුපස්සනාව යටතේ උගන්වන්නේ. ඒතර මේව අපි කවදාකවත් අහලා නැති දේවල්ද? ඉගෙනගෙන තියෙන දේවල්. එතකොට අන්න ඒ කොටස පැහැදිලි. සතර සතිපට්ඨානය. සතර ඉරිදිපාදත් පැහැදිලි. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධානය. සතර සම්‍යක් ප්‍රධාන වීරය යටතේ අපි ඉගෙන ගන්නේ සම්මා වායාමය. දැන් සම්මා වායාම යටතේ අපි ඉගෙනගත්ත දේවල් තමයි අපි අර කියන්නේ uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ කියලා අපි උගන්වන්නේ. කියන්නේ උපන්නා වූ අකුසල ධර්මයන් බැහැර කරන්න උත්සාහයක් දරනවා. ඊට පස්සේ නූපන් අකුසල් නූපදවන්න උත්සාහයක් දරනවා. උපන් කුසල් වැඩි දියුණු කරන්න උත්සාහයක් දරනවා. නූපන් කුසල් උපද්දවන්න උත්සාහයක් දාන්න. ඒ කියන්නේ චන්දං ජනේති වායමෙති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති කියලා අපි උගන්වන්නේ. ඒ ටිකම තමයි. ඒතර දැන් පැහැදිලිය මෙතන සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා උගන්වන්නේ සම්මා වායාමයයි. ඒතර සම්මා වායාමය තමයි අපි ආර්ය අෂ්ටාංග මාර්ගය යටතේ මාර්ගාංගයක් හැටියටත් ඉගෙන ගන්න. ඕකම තමයි බල ධර්ම හැටියට මේ වීරිය බලය හැටියට උගන්වන්නේ. පැහැදිලිනේ ඒක. ඉන්ද්‍රිය ධර්මයේ හැටියට වීරිය බලයේ හැටියට උගන්වන්නේත් මේ සම්මා වායාමය. ඒක පැහැදිලි. ඒක තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කියන්නේ. එතකොට පැහැදිලි ඒකේ තියෙන කරුණු ටික අපිට සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඉරිදිපාද, පංචේන්ද්‍රිය පංච බල. ওই දෙකම එකයිනේ. පංචේන්ද්‍රිය පංච බලය යටතේ උගන්වන්නේත් සද්ධා, වීරිය, සති සමාධි, ප්‍රඥා. ඒවා මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා. පංචින්ද්‍රිය පංච බල. ඊට පස්සේ සප්ත බොජ්ජංග. කියන්නේ සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. ඒ හතත් අපි ධ්‍යාන ඉගෙන ගන්නකොට සාකච්ඡා කරලා තියෙනවා. නේ. ඒ කියන්නේ සති. සතිය අපි කොතෙක් ඉගෙන ගත්තද? සතිය කියන එක සම්මා දිට්ඨිය වශයෙන් පටන් ගන්න ආර්ය මාර්ගය තුලත් එනවා. ඉතින් ওই විදිහට මේ චෛසික ධර්ම ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මං හිතනවාද මීට වඩා අපිට සාකච්ඡා කරන්න කාලයක් නැහැ. ඉතින් මේ බෝධිපාක්ෂික ධර්ම අපි ඉදිරි වැඩසටහනේදී සාකච්ඡා කරමු. ඉතින් මේ තුලින් දැන් Tamanට විසඳ වෙන කාරණාව තමයි අපි මේට పూర్වයේ ඉගෙනගත්ත දේවල් තමයි දැන් අපිට නැවත නැවත අලුත් වී අලුත් වෙවි මතුවෙන්නේ. ඉතින් ඒවා මේ කාරණාත් එක්ක මේකට ගලපාගෙන ලෝකයට සම්බන්ධ කරගෙන ජීවිතයට සම්බන්ධ කරගෙන තේරුම් ගන්නට උත්සාහයක් දැරිය යුතු වෙනවා. ඒ සඳහා සියලු දෙනාට මේ උතුම් ධර්මයේ උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි